ගරු ස්වාමීන් වහන්සේ එකම ඉරියව්වේ බොහෝ වේලාවක් භාවනා කිරීම සඳහා අනුගමනය කළ යුතු විශේෂ ක්‍රමවේදයක් ඇත්තේ නම් ඒ පහදා දෙට පැනවි මේ විසිට කෙනෙක් ගියාලු මේ මොකේද කේම්බ්‍රිජ් එකටද කොහෙද ගියාට පස්සේ මැද මිදුල තියෙනවලු ඒකේ මේ තනකොළ ටික නියමම කාපට් එකක් වගේ හරි පුදුම ලස්සන පැචස් නැතුව තියෙනවා ඉතින් ඒකේ වැඩ කරන මිනිස්සුත් වැඩලු ඉතින් අර මනුස්සයා ගිහිල්ලා බැලුවට බැලුවලු මේ අපි කොච්චර කෙරුවක්වත් මේක මේ විදිහට එක විදිය නෑ. ඊට පස්සේ වැඩ ඉවර වෙලා කොන්ෆරන්ස් එක ඉවරලා අර වැඩ කරන මනුස්සයරි කියලා ඇහුවලු "තමුසේ පුදුම මිනිස්සෙක් කොයි මේ විදිහට නඩත්තු කරන්න අපිට බෑ. කොහොමද කරන්නේ කිව්වා." ඊට පස්සේ අයියෝ සිම්පල් නේ සර්. ඉස්ලාම් පොළොව මට්ටම් කරන්න කිව්වා. ඊට පස්සේ වැලි ගල් දාලා පොහොර දාලා තනකොළ හිටවල අවුරුදු 300ක් එහාට පැන තලන්නේ කිව්වල ඉවරයි කිව්වල වැඩේ. ওই <laughs> ගාන්න එනවා කිව්වා. ඉතින් ඒ වගේ මේ එකම ඉරියව්වේ ඉන්න බැරි බව දැනගෙන අවුරුදු 300ක් භාවනා කරනකොට টොප් එකට ඉරියව්ව හැදෙනවා. මේ දලයි ලාම ළඟට ගියා මේ ළඟදී හොවර්ඩ් යුනිවර්සිටි එකේ කට්ටිය. ගියාට පස්සේ දලයි ලාමට කියලා තියෙනවා මේ විද්‍යානුකූල පරිශ්‍රණ සඳහා යෝගාවචර ඉදිරිපත් වෙන්නේ. ඒගොල්ලෝ නිහතමානී. ඉතින් ඒක නිසා මේ බටහිරට අත්‍යවශ්‍ය වෙලා තියෙනවා මේක පෙන්වන්න මේ භාවනා කරොත් ප්‍රතිඵල තියෙනවා කියලා. ඒ නිසා ඔබතුමාගේ තියෙන බලය යොදවලා කවුරු හරි දැන් භාවනා කරලා දක්ෂ වෙච්ච කීප දෙනෙක් දෙනේ දලයි ලාමතුමා කියවල කැමති නැහැ. භාවනා කරන මනුස්සයා ප්‍රසිද්ධ වෙන්න කැමති නැහැ. ඉතින් ඒ නිසා බෑ. ඉතින් අරකොල්ල කියලා කියලා ගමන තුන් දෙනෙක් හම්බෙලා තියෙනවා. ඒ තුම්බ භාවනාව කියලා. කිරුවට පස්සේ දෙන්නෙක්ගෙම කවදාකවත් නැති විදිහට මේ දකුණු මොලේ එළිය වැටිලා වම් මොලේට වගේ. ලෝකේ ඉන්න හරියක් තියෙන්නේ වම් මොලේ එළිය වැටිච්ච කට්ටිය. යන පිස්සු. දකුණු මොලේට යන්නේ නැහැ. ඉතින් මේ සොන්දයාගේ දෙන්නේ දකුණු මොලේට ගිහිල්ලා ස්කෑන් කරනකොට ලයිව්ලි පෙන්නනවලු. ඉතින් අර මිනිස්සේ කවදාකවත් දැකලා නැහැ ඒක. ඊට පස්සේ දලයි ලාමතුමාගෙන් ඇහුවලු මේකම අපි බලාපොරොත්තු වෙච්ච දෙයක්. මේක හොඳටම මැෂින් එකේ පේනවා. ඒක නිසා අපිට මේක කොහොමද කරන්න කියලා. ඒක හරිය සිම්පල් කිව්වලු. එයි කියලාලු පැය 10000 පන්ලා භාවනා කරන්න කිව්වා. ඉතින් ඇමරිකන් කාර්යයා රොකට් එකෙන් උඩ ගියාට වැඩිය හපම් පැය 10000ක් ඇමරිකන් කාර්යයකට වෙන් කරන්න තියා. එක පැයක් වෙන් කරන්න පුළුවන් දෝ පෙරේත જાතියේ. බෑ. ඒ තරම්ම කෑදරයි. ඉතින් එහා ගිහිල්ලා ඉවරලා පස්සේ කට්ටිය සාකච්ඡා කරලා පරිවේෂණයක් කරලා බැලුවලු භාවනා කරන මිනිස්සයාට තමන්ගේ භාවනාවේ ප්‍රයෝජනයක් ඇති වෙලා තියෙනවා. පෞරුෂත්වය වෙනස් වෙලා තියෙනවා. කියලා දැනෙන්න අඩුම කළ යුතු භාවනාව මොකක්ද කියලා. ඔක්කොටම තේරෙන පැය 10 ඊට පස්සේ මේක පරිශන කරනකොට ඊට තේරෙනවා මාස 3ක් එක දිගට භාවනා කරොත් ෆුල් ටයිම් ඕනම කෙනෙකුට තීරමක් ගන්න පුළුවන් ඒ ප්‍රෝජනේ ඇති නැතිකම. ඉතින් මේ ඇමරිකන් කාර්යයට මේ රිචි රිචඩ් ඩේවිඩ්සන් ඍචි තමයි මේක ඉදිරිපත් කරන්නේ. යා කියනවා මාස 3ක් එක දිගට කරනවා කියන එක මොනම තාලෙකවත් ඇමරිකාවේ කාලසටහන දාන්න බෑ. ඊට පස්සේ මේගොල්ල කරාලු කර්මස්ථානාචාර්යවරු දාලා භාවනා ශාලාව හොඳට එයා කන්ඩිෂන් කරලා හොඳ පිං ඇති කට්ටිය කැමැත්තෙන් ඉන්න කට්ටිය ඉදිරිපත් කරලා මැෂින් එකට අහු වෙන්න ඉස්සලාම එයාට තේරෙන්නේ නැහැ මැෂින් එකට අහු වෙන්න අඩුම කරන්න අඩුම ගන්න පැය 10 දවස් 10ව තුනක් කරන්න. දැන් 10ව තුනක් කරපුවාම මැෂින් එකට අහු වෙන්න පටන් අර ගන්නවා. ඒ ට්‍රෙන්ඩ් එක අහු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි මේගොල්ලෝ ඇඩ්වර්ටයිස් කරන්නේ. මෙච්චර ගාණක් යනවා. ඒ වුණාට පරීක්ෂා කරලා බලන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ අර පුංචි පුංචි කරලා ගන්න තමයි අපේ ආසාව තියෙන්නේ. සුපර් මාකට් එකට ගිහලා ගාණක් දීලා ගන්න පුළුවන් නම් ගන්න කැමතියි. නමුත් මේ බුදුරජාන් වහන්සේ මේ ආශේවති භාවේති බහුලී කරෝති කියලා ආශේවනය කරන වෙලාවේදී පොට්ටෙට අහු වෙනවා ආනපාන සංසිඳනවා. එහෙම නැත්නම් හිතවිලි අස්සෙන් ආනපන බලන්න පුළුවන්කම හම්බ වෙනවා. වේදනාවෙන් බලන. ඒකට තේරෙනවා මේක මේ නොදැක්ක මැජික් එකක් තියෙනවා කියලා. ඒකේ ඇසුරු කිරීම පමණයි. ඊට පස්සේ එයා කාලසටහනක් හදාගෙන මේකම නැති නැවත නැවත කරන භාවනා කරනවා කියලා වැඩ පටන් ගන්නවා. ඒ අත්දැකකට පස්සේ. භාවනා කරගෙන යනකොට යාට තේරෙනවා යොදන යොදන කාලයට සාපේක්ෂව කෙලෙස් අඩු වෙනවායි කියලා. ඒක බහුලීගත කිරීම පිළිබඳ ජීවන රටාව වෙනස් කරනවා. මේ තිසරතර ප්‍රශ්නෙක ලියලා තිබුණා දසන පහ තබ්බා භාවනා පහ තබ්බා ගැන දසන පහ තබ්බා ගැන ඉස්සල්ලාම ආශ්‍රය කරලා දකිනවා මට මේ කියන විදිහට ආනපන සංසිඳෙනවා. එහෙම නැත්නම් මට වරින් වර හිතවිලි තියදී හිතවිලි අතෙන් ආනපන බලන්න පුළුවන්. ධක්මං කරනකොට හිතවිලි වේදනා තියදී ධක්මං කරන්න පුළුවන් කියලා එකක් දෙයක් අහු වෙනකොට මේ මනසට මේ පරිේශන තෘෂ්ණාව පහළ වෙනවා. ඊට පස්සේ ආ භාවනා කරන්න ගන්නවා කියන්නේ මේක දිනුන පවුම් කරන අර පොඩි පැලිරක් ගියාට පස්සේ ගලේ ඒකට කුණ්‍යක් තියලා ගහලා ගහලා ගහලා ගහලා ගහලා ගල බලන්න. ඊට පස්සේ බහුලීගත කරනවා කියලා කියන්නේ සම්පූර්ණ ගල සක්ක වෙනකම් පිටල වෙනකම් කඩන එක. ඉතින් ඒවා පිළිවෙලට යන්න ඕනේ. ඒක නෙවෙයි ඉඳගෙන අපිට එක දිගට ඉන්න බැරි බව තේරුම් ගන්න එක තමයි පළවෙනිම පාඩම. ගාය, කඩි ගාය. අනේ එදාට අඩු ගානේ අනුන්ද ඉන්න බැරි එකට බනින එකක් නැහැ. එච්චරයි හම්බ වෙන ප්‍රධානම ලාභය තමයි මේ උඹට මොකද කඩි ගායද ඔතන ඉන්න බැරි කියලා අපි අනුන්ද බයින්නේ අපිට හරියට පැය ගණන් ඉන්න පුළුවන් වගේ. තම තමන්ඩවත් ඉඳගෙනවත් ඉන්න බැරි නම් ඒක තේරෙනවා නම් තේරෙයි අපි මොන තරම් වැල් ගැඩවිල්ලද කොන්ද කොඳු වැටවල වෙල නැති සත්තු జాතියක්ද ආධ්‍යාත්මයක් නැහැ ඒක තේරුම් ගන්න එක කිසිම මන් දකින්නේ නරක පැත්තක්. නරකක් තමයි දකින්නේ. නමුත් ඒක Taman දකින්නවා කියලා කියන්නේ ලොකු දියුණුවක්. ඒ නිසා දවස් අවුරුදු 300ක් මේක ලෝන් එක හොඳට රෝල් කරන්න. නැත්තම් පැය 10 15 භාවනා කරන්න. එතකොට ආදනක සිම්පල්.